තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ කතා කරලා නිමාවටපත් කළේ ප්‍රකීර්ණක චෛතසික පිළිබඳව. එතකොට අද අපිට කතා කරන්න ආරම්භ කරන්න තියෙන්නේ අකුසල චෛතසික පිළිබඳව. අකුසල චෛතසික 14ක් ප්‍රධාන වශයෙන් දැක්වෙනවා. එතකොට අර ප්‍රකීර්ණක චෛතසික හැටියට දක්වපුවා අකුසල් සිත්වලත් යෙදෙන්න පුළුවන් කුසල් සිත්වලත් යෙදෙන්න පුළුවන් කියන බව අපි පැහැදිලි කළා. අකුසල් සිත්වලම පමණක් යෙදෙන කුසල් සිත්වල නොයෙදෙන චෛතසික 14ක් තමයි මේ අකුසල චෛතසික හැටියට වෙන් කරලා දක්වලා තියෙන්නේ. ඒ මොනවද? මෝහය, අහිරිකය, අනොත්ප්පය, උද්ධච්ච, ලෝභ, ditthිමාන, දෝෂ, ඉස්සා මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ධ, විචිකිච්ඡා කියන මේ චෛතසික 17. එතකොට මේ චෛතසික ධර්ම වලින් එකක් හෝ යම් සිතක තියෙනවා නම් ඒ සිත අකුසල් සිතක් හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ඒ මොකද මේ චෛතසික කුසල් සිත්වල කොහෙත්ම යෙදෙන්නේ නැති නිසා. ඒ නිසා එක අකුසල් සිතක මේ කියන අකුසල චෛතසික එකක් නෙමේ කිහිපෙන් බැගින් යෙදෙන්නට පුළුවන් අවස්ථාවත් එක්කලා. එතකොට අවම වශයෙන් එකක් පවතිනවා එකක් හෝ පවතිනවා නම් ඒ සිත අකුසල් සිතක් කියලා අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ අකුසල චෛතසික පිළිබඳව අපි හොඳ අවධානයකින් ඒවාෙහි ගති ලක්ෂණ වටහා ගැනීම විශේෂයෙන් වැදගත් වෙන්නේ අපි විදර්ශනා කරනකොට චිත්තානුපස්සනා ධම්මානුපස්සනා දෙකේදීම චිත්තානුපස්සනාව හැටියට 16 ආකාරයකින් සිත පිළිබඳව සති සම්පජඤ්ඤය පවත්වන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට ආරම්භ වෙන්නෙම සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාත. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාත. එතකොට රාගසිත රාගසිතක් හැටියට සිහිනුවණින් දැක ගන්නවා දැන ගන්නවා. ඒ වගේම විතරාගී සිත විතරාගී සිතක් හැටියට දැන ගන්නවා. මේ විදිහට චිත්තානුපස්සනාව ආරම්භ වෙන්නෙම අකුසල සිත විදර්ශනා කරමින් ඒ මොකද සත්ත්ව సంతානයේ බහුලව ක්‍රියාත්මක වෙන්නේ රාග ద్వේෂ මෝහ. එතකොට ඒ අතරිනොත් අපිට මෝහය තරම් ප්‍රකට නැහැ. රාග ద్వේෂ දෙක තමයි වඩා ප්‍රකට ඒ අතරිනොත් සත්වයා මේ සසරෙහි පවතින ප්‍රධාන මූලය තමයි රාගය, කාමය, ලෝභය, තෘෂ්ණාව ආදී නම් වලින් හඳුන්වන මේ ආරම්මණයන්හි ඇලෙන බැඳෙන ගතිය. එතකොට අපි ලෝභ ඒක ලෝභ සිතක් හැටියට හැඳින්නුවත් රාග සිතක් හැටියට කාම ඡන්දය හැටියට කාම තණ්හාව හැටියට කාම රාගය හැටියට එහෙම නැත්නම් භව තණ්හාව හැටියට විභව තණ්හාව හැටියට ඒ වගේම ආසාව හැටියට ඕනෑකම කැමැත්ත සෙනෙහස බලාපොරොත්තුව අපේක්ෂාව ආස්වාදනය මේ විවිධ වචන වලින් ඒ ඒ අවස්ථාවල හඳුන්වන්නට පුළුවන් මේ එකම මූලයෙන් හටගන්නා වූ සිත්. එතකොට ඒ හැමතැනකම යෙදෙන්නේ ලෝභ මූලය. එතකොට ලෝභ මූලය යෙදුනට ඒ සිත ක්‍රියාත්මක වෙන ස්වરૂපය අනුව තමයි ඒ ඒ තැන්වල වෙනස් වෙනස් නම් වලින් හඳුන්වන්නේ. එතකොට ලෝභයේ ගති ලක්ෂණ අපි හරියට හඳුනාගෙන තිබුණොත් තමයි අපිට වඩා පැහැදිලි වෙන්නේ මේ මොන නමින් හැඳින්වුවා වුණත් මෙතන ක්‍රියාත්මක වෙන්නේ මේ ලෝභ නැමැති චෛතසිකය. එහි මූලික ස්වરૂපයන් අපි ඉගෙනගෙන තිබුණොත් තමයි අර සිත්වල ස්වરૂපය අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ලෝකයා අතර සෙනෙහස ආදරය කියන එක ලෝක සම්මත යහපත් මනෝභාවයක් හැටියට ලෝකයා හඳුනා ගන්නවා. ඇත්තටම ලෝකයේ පැවැත්ම සඳහා ආදරය සෙනෙහස අවශ්‍යයි. එතකොට ඒ පැවැත්ම සඳහා ලෝභය උපකාර එතකොට යම් කිසි කෙනෙකුට මේ භව ගමන නවත්වන්නට ඕන නම් ඒ නැවැත්වීම සඳහා ලෝභය අහෝසි කරන්නට ඕන. දැන් අපි මෙතනදී මේ ඒ කරුණත් අපි පරිස්සමෙන් තේරුම් ගන්න ඕන. දැන් අපි අර පසුගිය සතියේ කතා කළේ පරමාර්ථ ධර්ම වශයෙන් බලනකොට මව සහ අවශේෂ කාන්තාවක් කියන තැන පරමාර්ථමය වශයෙන් ගත්තහම විශේෂත්වයක් පෙන්වන්න දෙයක් නැහැ. ඒ හැමතැනකම තියෙන නාම රූප ධර්ම වල ක්‍රියාකාරීත්වය. එතකොට භාව රූප හැටියට ඉත්ති භාව රූප තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට නමුත් එතන විශේෂත්වය කුමක්ද? අවශේෂ කාන්තාවකට වඩා Tamanගේ මව කියන තැනදී තියෙන්නේ පරමාර්ථ ධර්ම සමූහයක් වුණාට ඒවාෙහි හේතුඵල සම්බන්ධය අර දරුවා කියන තැනට යෙදිලා තියෙනවා අන්නකාන්තාවක් කියන ඒ නාම රූප ධර්මයන්ට වඩා වෙනස් විදිහට. ତර වෙනත් කාන්තාවක් කියන තැන නාම රූප ධර්ම මේ දරුවට සම්බන්ධයක් නැහැ. හැබැයි මේ මව කියන තැන ඒ විශේෂයෙන් රූප ධර්මවල මේ දරුවාට සම්බන්ධයක් තියෙන බීජ නියම වශයෙන්. ඊළඟට චිත්ත නියම වශයෙන් අර මෑනියන් සිතන පතන ආකාරයත් එක්කලා අර දරුවට යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම සමානත්වයක් පෙනුණා වුණාට හේතුඵල ක්‍රියාවලිය අනුව එතන විශේෂත්වයක් පවතිනවා. අන්න ඒ වගේ ඒ ඒ කාරණේ අපි සියුම්ව පසුගිය සතියේ කතා කළා. ඒ වගේ දැන් ලෝකේ පැවැත්ම පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒ පැවැත්ම රඳා පවතින්නේ මෝහය, ලෝභය වැනි ප්‍රධාන චෛතසික ධර්ම මත. එතකොට මෝහය කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවයේ වසන බව. එතකොට ඇත්ත తත්වයේ පෙනුනොත් මේක තවදුරටත් පවත්වන්නේ නැහැ. එහෙනම් යමක් පවත්වාගෙන යන්න පුද්ගලයා තුළ මෝහය අවශ්‍යයි. එතකොට මේ මෝහ සහගත බව දැන් අපි මොන ආකාරයෙන් අපි ලෝකය පිළිබඳව මම මේ කාරණේ නිසා මෙහෙමයි පවතින්නේ මෙහෙමයි පවතින්නේ කියලා අපි පොතෙක් සඳහන් කළා වුණත් එතන මේ මෝහය තියෙන නිසා තමයි අපි එතන යම්කිසි පැවැත්මක් අරගෙන යන්නේ. සූක්ෂම විදිහෙන් හෝ එතන මෝහය ක්‍රියාත්මක වෙනවා. ਸਰව සම්පූර්ණ මෝහය අහෝසි වුණොත් ඒ තනත්තාට මේ භව ගමනෙහි තවදුරටත් පවතින්න පුළුවන් කමක් නැහැ. එනිසා මෝහය අවිද්‍යාව කියන නම් වලින් හඳුන්වන මේ චෛතසික ධර්මය මේ පැවැත්ම තුල ක්‍රියාත්මක වෙනවා. අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරන තාක්කල්ම සෝවාන් ආර්යයන් වහන්සේ තුල සකෘදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේ තුල පවා අර මෝහයෙහි එක්තරා සූක්ෂම ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අර අරහත් මාර්ගඥානය නැමැති පූර්ණ අවබෝධය තවම අනාගාමී පුද්ගලයාට ඇති වෙන්නේ නැත්තේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ගත්තන් පස්සේ අපට අනාගාමී කෙනෙක් කියලා කියන්නේ ඉතා උසස් මට්ටමට මනස සකසගත්තු කෙලෙස් ප්‍රහාණය කරපු කෙනෙක්. ඒක හරි. ඒක කිසි තර්කයක් නැහැ. හැබැයි එතනත් තව එක භවයක් හරි බ්‍රහ්ම ලෝකේ හරි උපදිනවා නම් ඒ උපදින්න හේතුව තමයි අර මෝහ චෛතසිකයේ සූක්ෂම ස්වභාවය. ඊළඟට ඒතනත්තා කාම ලෝකෙහි උපන්නේ නැති වුණාට රූප ලෝකයේහි හරි උපදින්නේ කුමක් නිසාද? ඒ රූප ලෝකයේ තුල පැවැත්ම පිළිබඳ යම්කිසි සූක්ෂම තණ්හාවක් ඒ සත්වයා තුල තවමත් ඉතිරි වෙලා තියෙන නිසා. අන්න ඒ වගේ ආදරය, සෙනෙහස වගේ කාරණා ලෝක සම්මත යහපත් මනෝභාවයන්. එතකොට ඒවා ලෝක සම්මත යහපත් මනෝභාවයන් වෙන්නේ ඇයි? ලෝකේ පැවැත්මට ඒවා උදව් වෙනවා. ලෝකේ පැවැත්මට ඒවා අවශ්‍යයි. ආදරය සෙනෙහස නැතිනම් ඒ අන්‍යෝන්‍ය බැඳීම නැතිනම් අන්‍යෝන්‍ය අපේක්ෂාව නැතිනම් ලෝකයක් පවතින්නේ නැහැ. එනිසා යම් තැනක පවත්වන්න ඕන නම් ආදරය සෙනෙහස පවත්වා ගන්නට සිද්ධ වෙනවා. හැබැයි යමක් නවත්තන්නට ඕන ඒ තැන්වල ඒ ආදරයයි සෙනෙහසයි කියන නාමයෙන් හෝ ඇතිවෙන ලෝභ මූලය අපි નિවරදිව හඳුනාගෙන ඒක ටිකෙන් ටික දුරු කරන්නට පුහුණු වෙන්නට ඕන. එතකොට මෙන්න මේ විදිහට මේ අභිධර්මයේ මූලික කරුණු කියන මේ මේ මූලධර්ම මේ චිත්තචෛතසික රූප නිබ්බාන කියන මේ කාරණාවල මූලික ගති ලක්ෂණ අපි හඳුනාගත්තාම තමයි අපිට හරියට යම් ධර්මතාවයක් විග්‍රහ කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට රාගසිත කිව්වත්, ලෝභසිත කිව්වත්, තණ්හාව කිව්වත්, ආදරය, සෙනෙහස, කෑදරකම, රාගෙ මොන නමින් හැඳින්වුවත් එතන ක්‍රියාත්මක වෙන්නට ලෝභයේ මූලික ගති ලක්ෂණ. ඒතර ලෝභය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ සිත්වල ස්වභාවය හරියට වටහා ගන්න. එතකොට දැන් යම් චිත්තානපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ මේ ලෝභ සිතෙන් පටන් ගන්න ඒක තමයි සත්ව సంతානය තුල වඩා ප්‍රකටවම පහළ වෙන ක්ලේශය. ඒතකොට ඒකෙන් තමයි මේ සංසාර පැවැත්ම තණ්හාව මූලික කොටගෙන මේ දුක නැවත නැවත උපද්දවන්නේ පංචස්කන්ධය යලි යලි ජනිත කරන්නේ තණ්හා මූලයෙන්. ඉතින් ඒ නිසා සතිපට්ඨානයේදී චිත්තානුපස්සන සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ ඒ සියලු සත්වයන් තුළ වඩා ප්‍රකට මානසික తත්වේ පාදක කොටගෙන ඒක දකිමින් එතනින් එහාට අනුක්‍රමෙන් ගැඹුරට යන්නට චිත්තානුපස්සනාව දේශනා ඊළඟට ධම්මානුපස්සනාවල් ගත්තන් පස්සේ ධම්මානුපස්සනාවේ කොටස් පහක් තියෙනවා. පළවෙනි කොටස තමයි නීවරණ කාණ්ඩ. එතකොට නීවරණ පටන් ගන්න කාමච්ඡන්ද ව්‍යාපාද තින. එතකොට කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? ඒතර ලෝභ මූලයමයි. දැන් එතකොට චිත්තානුපස්සනාවේදී ලෝභයෙන් යුක්ත සිත හඳුනා ගන්නවා. ධම්මානුපස්සනාවේදී සිතේ තියෙන ලෝභය හඳුනා ගන්න. එතනයි වෙනස තියෙන්නේ. දැන් ඒ ඒ මනෝභාවයෙන් යුක්ත වූ සමස්ත සිත තමයි චිත්තානුපස්සනාවේදී අපට අරමුණු අපි අරමුණු කරන්නට උත්සාහ කරන්නේ. හැබැයි ධම්මානුපස්සනාවේදී ඊට වඩා සූක්ෂම තැනකට යනවා. ඒ සිතේ තියෙන ඒ ලෝභය නැමැති ගුණය, ඒ ධර්මය අපි එතනදී අරමුණු කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් ඒ එතකොට ඒ සියොම් සියොම් තැන්වලට යනකොට අපිට වඩා නිවැරදිව මේ කාමච්ඡන්දයයි කියලා හරියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ ලෝභ චෛතසිකේ ගති ලක්ෂණ අපි හරියට තේරුම් අරන් හිටියොත් විතරයි. දැන් උදාහරණයක් හැටියට අපි මීට ඉහතදිත් කියලා තියෙනවා. අපි හිතමු දැන් බොහෝ ගිහි ජීවිතේ වැඩ කටයුතුත් එක්කලා යෙදිලා ඉන්න කෙනෙකුට නිතර කුසල් දහම් කරගන්නට අවස්ථාවක් නැහැ, පින්කම් කරගන්නට අවස්ථාවක් නැහැ. එහෙම කෙනෙකුට මම රුවන්වැලි සෑය වැඳලා ඉන්නට ඕන, සිද්ධාස්ථාන වන්දනා කරන්න යන්න ඕන කියලා හැඟීමක් ඇති වෙනවා නම් එතන ඇති වෙන්නේ කුසල්සිතක්. එතකොට ඒ අර ඉන්න තැනට වඩා ඉදිරියකට යන්න එතනත්තාට ඒ මානසික தත්ත්වය හේතු වෙනවා. බොහෝ විට අපි අපි දකිනවා ඒ විදිහෙන් ඇති වෙනකොට එතන කුසල් සිතක් තමයි ඇති වෙන්නට වැඩිපුර ඉඩ තියෙන්නේ. වෙනත් හේතු නිසා එතන කුසල් සිතක් නොවි වෙනත් වෙනත් අරමුණුත් එක්කලා පටලවෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ කොට අර වගේ කෙනෙකුට සිද්ධාස්ථාන වන්දනා කරන්න යන්න හිතෙනකොට එතන කුසල් සිතක් ජනිත වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. දැන් අපි හිතමු දීර්ඝ කාලයක් යෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට අපි හිතමු සතියක් දෙකක් මාසයක් එක දිගටම භාවනාවේ යෙදෙන්නට යොමු වෙනවා. ඒ යොමු වෙනකොට ඔය අතරේ ඒතනත්තාට කල්පනා වෙනවා රුවන්වැලිසෑය වන්දනා කරන්න ගිහිල්ලා ආවනම් හොඳයි. සිද්ධාස්ථාන වැඳලා ආවනම් හොඳයි. දැන් මේ භාවනාව ටිකක් නවත්තලා ඒකට යන්නට. දැන් අතන මෙතන ඇති වෙන්නේ. දැන් අර මුලින් කියව පුද්ගලයාට ඇති වුණේ ත්‍රුවන්වැලි සෑය සිද්ධාස්ථාන වඳින්න යන්න ඕන කියන අදහස. දැන් මේ යෝගාවචරයටත් ඒ අදහස ඇති නමුත් මේ දෙදෙනා තුළ ඇති වෙන මනෝභාවයන් දෙවිධයි. අර පුද්ගලයාට මේ සාමාන්‍ය ජීවිතයෙන් ඔබට ගිහිල්ලා යම් කෙසේ ගුණාත්මක තැනකට අවධානය යොමු කරන්නට සාමාන්‍ය පුද්ගලයා උත්සාහ කරනවා. දැන් යෝගාවචරයා වඩා ගුණාත්මක තැනක ඉඳලා ඊට වඩා ලිහිල් තැනකට යනවා. තමන් ප්‍රතිපත්තියේ හිඳලා ආමිසය පැත්තට බර වෙන්නට සිතුවිලි පහළ වෙන්නේ කුමක් නිසාද අර තමන් යෙදෙන ගැඹුරු පුහුණුව ඒ ගැඹුරු පුහුණුවෙහි යෙදෙනකොට නැවත නැවත යෙදෙනකොට තමන්ගේ සිත ඒකේ ඒකෙන් මැලි වෙන උදාසීන වෙන එකෙන් අයින් වෙන්න කැමති වෙන ගතියක් ඇති වෙනවා. ඒකට කියන්නේ අරතියයි. එතකොට ඒ අරතිය ඇති කරන්නේ කුමක් විසින්ද? කාමච්ඡන්දය විසින්, ලෝභය විසින්. එතකොට ඒක ඒතනත්තට එකපාරටම මේ පංචකාමයන් ඇසුරු කරනවා වගේ අදහසකින් එකපාරට ඒක සක්‍රිය වෙන්නේ නැහැ. ඒතනත්තට ඒක සූක්ෂම විදිහට Taman කැමති දර්ශන දකින්නට, Taman ප්‍රියමනාපතෙන් බලන්නට. එතකොට ඒත් අර දර්ශන කාමය මතුවෙන්නට පුළුවන් යෝගාවචරණය. එතකොට ඒක එතකොට සාමාන්‍ය පුද්ගලයාට ඒක දර්ශන කාමයේ නොවි කුසල ඡන්දයක් හැටියට ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි අර ගැඹුරු භාවනාවකේදීලා ඉන්න යෝගාවචරයාට ඒ යෝග කර්මයෙන් ඒතරත්ත පසුබාමින් අර වගේ දෙයකට සිත යොමු වෙනකොට බොහෝ කොට අර අරතිය නිසා ඇති වෙන දර්ශන දැකීමේ කාමච්ඡන්දය විය හැකි. එතකොට එකම කාරණේ එකම කාරණේ දෙදෙනෙකුට දෙවිධයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ සූක්ෂම තැන් අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ චෛතසික ධර්මයන්ගේ මූලික ගති ලක්ෂණ අපි හරියට තේරුම් ගත්තොත් පමණයි. ඉතින් ඒ නිසා තමයි අපිට මේ අකුසල චෛතසික විශේෂයෙන් වැදගත් වෙන්නේ. දැන් අපි පුහුණු කරන්න ඕන කුසලයයි, ගුණයයි. ඒතර ගුණය පුහුණු කරනකොට කුසලය පුහුණු කරනකොට අකුසලය මොකක්ද කියලා අපි හරියට දැනගෙන හිටියේ නැත්නම් අකුසලයෙන් බාධා වෙන්නේ කොහොමද කියලා අපිට වටහා ගන්නට බෑ. උදාහරණයක් හැටියට අපි හිතමු කාම මිත්‍යාචාරයෙන් වළකින්නට ඕන. ඒක තමයි සද්භාවය. කාම මිත්‍යාචාරයෙන් වළකින නම් කාම මිත්‍යාචාරය කියන්නේ මොකද්ද කියන එක දැනගෙන ඉන්නට එතකොට ඒක ගැන කතා කරන්නේ නැතුව ඒ කාම මිත්‍යාචාර අකුසලයේ සිදුවෙන හැටි මොකද්ද කියලා පැහැදිලි කරගන්න නැතුව කාම මිත්‍යාචාරයෙන් වළකින්න ඕන කිව්වට ඒ වැළකීමේ අදහස හොඳ එකක් වුණාට එතකොට Taman අතින් ඒ වැරද්ද සිද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැතිනම් වරද වරද හැටියට තේරුම් ගන්න දක්ෂ නැතිනම් ඒ තනත්තාට තමන් මේ සීලය උසස් විදිහෙන් රකින්නවා කියලා සපත වෙන්නට තහවුරු කරගන්නට ස්ථාවරයකට එන්නට පුළුවන් කමක් නැහැ. ඇයි අපි නිතරම සිහිපත් කරනවා මේ බුදුදහමේ අපට පෙන්නනවා යම් පරමාර්ථයක් සාධනය කරගන්නට නම් කෞශල්‍ය තුනක් අපි ඇති කරගන්න ඕන. ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. එතකොට ආය කෞශල්‍ය කියලා කියන්නේ අදාළ පරමාර්ථය සාධනය කරගන්නට යහපත් පැත්තට හේතු ලක්ෂණ. පිළිබඳව විචක්ෂණ බව. අපාය කෞශල්‍ය කියලා කියන්නේ ඒ තමන්ගේ පරමාර්ථයෙන් ගිලිහිලා පරිහානියට පැමිණෙන්නට හේතු වෙන සාධක. ඒ කියන්නේ ඒවට තමයි අපි බාධක කියලා කියන්නේ. යහපත් අරමුණකට යනකොට ඒ අරමුණෙන් ගිලිහිලා පිරිහෙන්නට හේතු වෙන ඒවා තමයි එතකොට බාධක. එතකොට දැන් අර යෝගාවචරයාට රුවන්වැලි සෑය බලන්න යන්න ඕන සිද්ධාස්ථාන වන්දනා කරන්න යන්න ඕන කියලා ඇති වෙන සිතුවිල්ලෙන් මොකද්ද කරන්නේ අර ගැඹුරු යෝග කර්මයට ඒ භාවනාවට බාධා ඇති කර. ඉතින් එතකොට ඒක කුසල ඡන්දයක් වගේ පෙනුනට එතන ක්‍රියාත්මක වෙන්නේ අර ගැඹුරු ප්‍රතිපදාවට යම්කිසි අවහිර කිරීමක් බාධා කිරීමක්. එතකොට අන්න ඒ විදිහට බාධක ධර්ම. ඒ බාධක ධර්මයේ ස්වરૂපය අපි හඳුනාගෙන හිටියේ නැත්නම් මේක බාධකයක් කියලා අපිට තේරුම් ගන්නට බැරි වෙනවා. ඉතින් ඒ නිසා ආය කෞශල්‍ය වගේම අපට අපාය කෞශල්‍ය මෙන්න මෙහෙමයි පිරෙහෙන්නේ. මෙහෙමයි අද වැටෙන්නේ. මෙහෙමයි ගමන් මඟ විකෘති වෙන්නේ. මෙහෙමයි ඉලක්කයෙන් අපි ගිලිහෙන්නේ කියන පැති අපි හොඳට අධ්‍යයනය කරලා ඒ ගැන විචක්ෂණ වෙන. ඒ ගැන විචක්ෂණ වෙනවා කියලා කියන්නේ අකුසලයේ කරලා බලනවා, පාපේ කරලා බලනවා කියන එක නෙමෙයි. සාමාන්‍ය සමාජයේ එහෙමත් වරදවා ගන්නවා. ඉතින් ඕවා දැනගන්න නම් ඒවා කරලා බලන්නට ඕන. කරලා අත්දැකීම් නැතුව අපි කොහොමද ඒක වැරදි කියන්නේ? එහෙම කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. අපේ ඒක කයින් වචනයෙන් ක්‍රියාත්මක නොකලට මනෝභාව වශයෙන් ඕන තරම් අපේ සිත්වල ඒ දුර්වලකම් මතුවෙනවා. ඒ මතුවෙනකොට ඒ දුර්වලකම දැන් අර කතාවට කියනවනේ යුද්ධය යුද පිටියේ ක්‍රියාත්මක වෙන්න කලින් මනස තුලනේ යුද්ධය සැලසුම් වෙන්නේ. ඒකනේ යුද පිටියේ සක්‍රිය වෙන්නේ. ඒ වගේ අපි ඕනම පව්කමක් ඕනම අකුසලයක් ඕනම අපරාධයක් කරන්න කලින් මනස ඇතුලේ තමයිම සැකසෙන්නේ. ඒ මනස ඇතුලේ සැකසෙන අවස්ථාව හඳුනා ගන්න නම් සති සම්පජඤ්ඤයෙන් යුක්තව චිත්තානුපස්සන ධම්මානුපස්සන පිළිබඳ විචක්ෂණ වෙන්න. ඒ පිළිබඳ විචක්ෂණ වීමේදී අපිට මේ චිත්තචෛසික ධර්මයන්ගේ ස්වરૂප, විභාග, ගති ලක්ෂණ හරියට තේරුම් අරන් තිබීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒවා ඒවා හඳුනන්නේ නැතිනම් අපිට ඊට පස්සේ අර මනෝභාවය කයින් වචනයෙන් සක්‍රිය වුණාට පස්සේ තමයි හඳුනා ගන්න වෙන්නේ. එතකොට අපි ව්‍යතික්‍රමන අවස්ථාවටත්පත් වෙලා පාපය අකුසලයක් සිද්ධ කරගෙන ඉවරයි. ඉතින් ඊතරට වැටෙන්නේ නැතිව යෝගියෙකුට Tamange මනස තුලම ඒ ධර්ම මතුවෙනකොට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අර චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන් මේ අකුසල චෛතසිකයන්ගේ ස්වરૂපය තේරුම් අරගෙන ඒක දුරු කරන්නට පුරුදු පුහුණු වෙන නිසා එතකොට තුන්වෙනි කෞශල්‍ය තමයි උපාය කෞශල්‍ය. එතකොට සාධක පිළිබඳව විචක්ෂණ වෙන්නට ඕන, බාධක පිළිබඳව විචක්ෂණ වෙන්නට ඕන. අවස්ථාවෝචිතව බාධක යටපත් කරලා සාධක අවදි කරගෙන අවස්ථාවෝචිතව තමන්ගේ පරමාර්ථය වෙත ක්‍රියාත්මක වීමේ උපාය තමන් හඳුනාගෙන තියෙන්නට. එතකොට මේ උපාය කෞශල්‍ය ඇති කරගන්නට අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය වෙනවා අකුසලය කියන්නේ කුමක්ද? Eh, සිත දූෂ්‍ය වෙන්නේ කොහොමද? ඒ දූෂ්‍ය වීමේ සාධක මොනවාද? ඒවේ ගති ලක්ෂණ මොනවාද කියලා තේරුම් ගැනීම විශේෂයෙන්ම අපට වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ අකුසල චෛතසික 14 සහ ඒවාෙහි ගති ලක්ෂණ, ඒවාෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අපි හොඳ අවදිමත් බවකින් ඒවා තේරුම් ගත යුතු වෙන්නේ. එතකොට මුලින්ම මේ අකුසල චෛතසික 14 හි දක්වන්නේ මෝහය. ඒ මෝහය eh, තමයි මේ සංසාර ගමනෙහි අපි පවත්වන්නට පදනම දැන් අපි ඉස්සල්ලා සිහිපත් කළානේ මේ සසර ගමන පවත්වන්නට සක්‍රීය දායකත්වයේ දරන්නේ ලෝභය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය හැටියට තණ්හාව දේශනා කරන්නේ. දුක උපදවන්නේ පංචස්කන්ධය උපදවන්නේ තණ්හාව විසින්. හැබැයි තණ්හාව කොමක් මතද රඳා පවතින්නේ අවිද්‍යාව මත. ඒ නිසා පටිච්චසමුප්පාද විවරණයේදී තථාගතයන් වහන්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා අවිද්‍යාව මුල් කොටගෙන මේ සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙන හැටි පැහැදිලි කරනවා. ඒතර ඒක තමයි පදනම වෙන්නේ. ලෝභය හෙවත් තණ්හාව තමයි ක්‍රියාකාරී සාධකය වෙන්නේ. ඒක තමයි ප්‍රකට සාධකය. හැබැයි ඒ ඇතුළේ තියෙන ඒ ප්‍රකට සාධකයෙන් නඩත්තු කරන්නේ අවිද්‍යාව විසින්. එතකොට අවිද්‍යාව කියන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්න ගොඩාක් දුෂ්කරයි. ඇයි ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ කරුණු නොවැටහෙන ගතිය, නොපෙනෙන ගතිය, ඇත්ත නොදකින ගතිය, යථා ස්වභාවය නොපෙනෙන ගතිය. ඒක හරියට අන්ධකාරයක් වගේ. එතකොට යමකින් වහලා තියෙනවා. ඉතින් ඒ අඳුර නිසා, ඒ වහලා තියෙන නිසා, ඒ හරියට නොපෙනෙන ගතිය නිසා තමයි අපිට දේවල් තේරෙන්නේ. එතකොට මෝහය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්නත් බැරි වෙන්නේ මොකක් නිසාද? මෝහය නිසාමයි. ඉතින් ඒක ප්‍රඥාවෙන් තමයි අපි මෝහය කියන්නේ මේකයි කියලා හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ. මේ විදිහට මහානායක හඳුරෝ මුලින්ම මේ අකුසල චෛසික 14 පළවෙනි චෛසිකේ වන මෝහය පැහැදිලි කරනවා. සිතට ආරම්මණයේ ඇති සැටිය හසු කරගත නොහැන සැටියට යම්කිසි කරුණක සැබෑ ආකාරය හසු කරගත නොහෙන ආකාර සැටියට ආවරණය කරන්නා වූ කාරණය වරදවන්නා වූ ධර්මය මෝහයය. එතකොට ආරම්මණය සැටි හසු කරගන්න බැරි වෙන හැටියට යම් කාරණයක සැබෑ ආකාරය සිතට හසු කරගන්න බැරි වෙන ආකාරයට යමක් ආවරණය කරන ඒ වගේම ඒ ධර්මයේ වරදවා මේ ඒ කාරණේ වරද්දවන ගතිය තමයි මෝහ කියලා හඳුන්වන්නේ. එය සිතට ආරම්මණයාගේ සැබෑ తত্ত্বය වසන්නේ කාරණය වරදවන්නේ අන්තනක සිටගෙන නොව සිතේම සිටගෙන. එතකොට දැන් අර පිටින් යම්කිසි කෙනෙක් ඉඳගෙන අපිව මුලා කරන්න වගේ මේ මෝහය කියන්නේ නිකන් පිටින් ඉඳලා අපිව රවට්ටන අපිට කාරණේ වහන දෙයක් නෙමෙයි අපේ සිතේමයි මේක හටගන්නේ. දැන් සිතෙන්නේ අපි ලෝකය හඳුනාගන්නේ. චක්කු විඥාන වශයෙන් අපි දකින රූපය ඇස පාදක කොටගෙන අපි හඳුනාගත්තට ඒක හඳුනාගන්නේ විඥානේ. චක්කු විඥානේ. ඒතකොට සිත විසින් තමයි හඳුනගන්නේ. ඊළඟට සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන වශයෙන් පංචේන්ද්‍රයන්ගෙන් බාහිර අරමුණු හඳුනගන්න. ඊට පස්සේ මනෝවිඥාන වශයෙන් අපි මේ පිළිබඳව යම්තාක් සිතුවිලි පහල කරනවාද ඒ ඔක්කොම පිළිබඳව අපි වටහාගන්නේ සිත මුල් කොටගෙන. දැන් ඒ සිතේම මේ මෝහය කියන ධර්මය පහල වුණාම අර සිතින් අරමුණු කරන සිතේ ස්වභාවයනේ ආරම්මන විජානන ලක්ෂණය. කියන්නේ අරමුණ හඳුනා ගන්නා ගතිය. ඒතර අරමුණ හඳුනා ගන්නා ප්‍රධාන සිතත් එක්කලා මෝහයේ දිච්ච ගමන් අරමුණෙහි හැබෑ ස්වභාවය හඳුනා ගන්නට බැරි වෙනවා අරමුණෙහි ස්වභාවය වරද්ද ගන්නවා අරමුණෙහි ස්වභාවය වැසී යනවා ඒක තමයි මෝහයේ ස්වභාවය. ඒක ඒතකොට පිටින් ඉඳගෙන කෙරෙන කාර්යයක් නෙමෙයි ඒ හිතේමයි යෙදෙන්නේ. යමකින් ඒ ඒ අරමුණ හඳුනා ගන්නවද ඒ සිතේම ගුණයක් හැටියට යෙදෙනවා වහන ගතිය. ඉතින් ඒතකොට ආරම්මන විඥානනය සිතේ ලක්ෂණය වුණාට ඒ ආරම්මන විඥානනය નિවරදිව විඥානනය කරන්න නිවැරදිව දැනගන්න විදිහක් නැහැ මෝහය නිසා. ඒතකොට වැරදි විදිහට තමයි දැනගන්නේ. දැන් සිතේ ස්වභාවය අරමුණ දැනගන්න බව නිසා අරමුණ දැනගන්නට සිත ක්‍රියාත්මක මෝහයෙන් වහන නිසා යථ ස්වභාවය දැනගන්නේ නැතුව වෙනත් ආකාරයකින් තමයි දැනගන්නේ. ඒතකොට මෝහය හැම විටම අන්න ඒ විදිහට ඒ සිතේම ජනිත වෙමින් ලෝකෙහි යථා ස්වභාවය හඳුනාගත නොහැකි වෙන්න ආවරණය කරනවා. එබැවින් එය සිතේ රෝගයකි. එය ඇස වසන පටලයක් වැනියයිද අඳුරක් වැනියයිද කීමට වටනේ. මෝහයෙන් සිතට කාරණය වරදවන බැවින් මේ සත්වයනට සකල දුක්ඛයන්ගේම පැවැත්මට ස්ථානය වූ පංචස්කන්ධය නපුරක් සැටියට නොව හොඳ දෙයක් මිහිරක් හැටියට පෙනේ. දැන් මේ මෝහය නිසා දුක මොකක්ද කියලා හරියට ප්‍රකට කරන්නේ නැහැ. ඒක වහනවා. වැහුවහම දුකම සැපයක් හැටියට තමයි දැනෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් දුක්ඛ සත්‍ය දේශනා කරලා අවසානයේට හැමතැනම දේශනා කරන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත රූප වේදනා සංඥා සංඛාර විඥාන මෙය නැවත නැවත සසරෙහි හට ගැනීමම තමයි ප්‍රධානම අර්බුදය. දැන් මේක හටගත්තේ නැතිනම් මේ අකුසල් සිත් ආදී මොකක්වත් ජනිත වෙන්න විදිහක් නැහැ. පංචස්කන්ධයේ ජනිත වීම නිසාමයි මේ සියලු අර්බුදය ඇති වෙන්නේ. එතකොට මේ පංචස්කන්ධය ජනිත කරන්නේ තණ්හාවෙන් නිසා දුක උපදවන ප්‍රධාන හේතුව තණ්හාවයි කියලා දක්වනවා. දැන් පංචස්කන්ධයම දුක වුණාට දැන් මෙතනදි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නෑ පංචස්කන්ධය කියලා නෙමෙයි පංච උපාදානස්කන්ධය කියලානේ කියන්නේ. හරියට පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය අතර සියුම් වෙනසක් තියෙනවා. හැබැයි සමහර තැන්වල පංචස්කන්ධයම පංච උපාදාන කියන නමින් දක්වලා තියෙනවා. ඒ මොකද ඒ කොමත් නිසාද උපාදානය කරන්නේ යමක්ද? උපාදානය කරන්නේ යම් කරුණු පහක්ද? ඒ කරුණු පහ පංච උපාදානයයි. එතකොට උපාදානීය ධර්ම. ඒතර උපාදානීය ධර්ම කියන අර්ථයෙන් තමයි උපාදානස්කන්ධ පංචකය කියලා සමහර තැන්වල දක්වනවා. එතකොට මේ උපාදානීය ධර්ම උපාදාන කරන ගතිය ඒක මනසේ මෝහයත් එක්කලා තෘෂ්ණාවත් එක්කලා ඇතිවෙන අතිරේක ගුණයක්. අතිරේක අර්බුදයක්. අතිරේක ගැටලුවක් ඒක. එතකොට උපාදානය කියන්නේ මනසේ ඇතිවෙන මෝහ තණ්හා දෙක පාදක කොටගෙන ඇතිවෙන මානසික ක්‍රියාවලිය. හැබැයි මානසික ක්‍රියාවලියට නතු වෙන්නේ පංචස්කන්ධය නිසා පංචස්කන්ධය හඳුන්වන උපාදානීය ධර්ම හැටියට. ඒ අර්ථයෙන් පංච උපාදානස්කන්ධයයි කියලා පංචස්කන්ධයම හඳුන්වන තැන් තියෙනවා. එතකොට මේ මේ වචන එක්කලා අපි පැටලෙන්නට ඕනේ මෙතන උපාදානය කියන්නේ මානසික තත්ත්වයක්. ඒතර පංචස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සංස්කාර පුඤ්ජයන් පහයි කියන එක අපි තේරුම් ගන්නට ඕන. එතකොට දැන් මේ ටික හටගත්තාම දැන් රහතන් වහන්සේ උපාදානය දුරු කරලා තියෙනවා. රහතන් වහන්සේ උපාදානය දුරු කළා වුණාට උන්වහන්සේට සබ්බේ සංඛාරා දුක්ඛ ඒ සියලු සංස්කාරය දුක් දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දුක් වූ රූපස්කන්ධය රහතන් වහන්සේට රහත් වුණාට පස්සෙත් නඩත්තු කරන්න සිද්ධ වෙනවා. ඒ දුක් වූ වේදනාස්කන්ධය ඒ දුක් වූ සංඥාස්කන්ධය ඒ දුක් වූ සංඛාරස්කන්ධය ඒ දුක් වූ විඥානස්කන්ධය එයින් මිදෙන්නේ පරිනිර්වාණය. රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙනකොට උපාදානයෙන් මිදෙනවා. හැබැයි උපාදානස්කන්ධයන්ගෙන් මිදෙන්නේ නැහැ. උපාදානස්කන්ධය පිරිනිවන් පානකම්ම පවතින. උපාදානයෙන් මිදෙන. ඒතර උපාදානයෙන් මිදුනහම උපාදානය නිසා ඇතිවෙන ක්ලේශයන් නිසා ඇතිවෙන පීඩාව උන්වහන්සේට නැහැ. හැබැයි ක්ලේශ පීඩාව නැති වුණාට පංචස්කන්ධේ පරිහරණය කිරීමේ පීඩාව තියෙනවා. බඩගින්න එනවා. ආහාර සපයන්නට ඕන. එතකොට නිදිමත නිදිමත කියලා කියන්නේ මේ රහතන් වහන්සේලාට තීන මිද්දේ නෙමෙයි ඇති වෙන්නේ කායික තෙහෙට්ටුව. ඒතකොට තෙහෙට්ටුව සංසිඳවා ගන්නට විවේක ගන්නට ඕන. ඊළඟට කය රෝගී වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා කාශ්‍යප මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ ලෙඩ වුණා ඒ ඒ අවස්ථාවල තම බොජ්ජංග පිරිත් ආදී දේශනා කරා එතකොට රහත් වුණා කියලා හරියන්නේ රහත් වෙලා තියෙන්නේ මනසයි මේ දෙතිස් කුණපයන්ගෙන් හැදිච්ච වාපිත්සෙන් වලින් හැදිච්ච මේ කය රෝගී වෙනවා එතකොට ඒ විදිහට අර පීඩාකාරී තත්ත්වයක් තියෙනවා එතකොට අපි ගැඹුරින් දුක කියලා හඳුනාගන්නේ පීඩාව පමණක් නෙමේ සංකත විපරිණාම පීලන ਸੰతాප හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව වහා බිදී යන වෙනස් වෙන බව ඉපදීම් බිදීම් දෙකෙන් පෙළෙන බව ඉපදීම් බිදීම් දෙකෙන් පැවෙන බව දැන් රහතන් වහන්සේ කෙලස් ප්‍රහාණය කළා කියලා මේ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව වහා බිදී යන බව ඉපදීම් බිදීම් දෙකෙන් පෙළෙන බව ඉපදීම් බිදීම් දෙකෙන් දැවෙන බව නවතින්නේ නැහැ ඒක හැමම යනවා ඒ ටික නිමා වෙන්නේ පරිණිරවාණය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මේ ස්කන්ධ පංචකයම උපාදානයේට පදනම් වෙන උපාදානීය ධර්ම බවට පත් වෙන මේ පංචස්කන්ධයම තමයි මේ අර්බුදය ඇති කරන්නේ. දැන් පංචස්කන්ධයම මේ අර්බුදය මේ දුක නිර්මාණය කළාට අවිද්‍යාව සහිත සත්වයාට දැනෙන්නේ පංචස්කන්ධය නෙමෙයි ප්‍රශ්නේ. මේ පංචස්කන්ධයට බාහිරින් එන එක තමයි ප්‍රශ්නේ. ඒ නිසා මෝහෙන් යුක්ත සත්වයා හැම විටම පංචස්කන්ධය රැකගෙන ඒ සඳහා එන බාධක වළක්වා ගන්නට දිවා රාත්‍රී වෙහෙසමහස වෙනවා. එතකොට ඒතනත්තාට ලොකුම ප්‍රශ්නේ හැටියට දැනෙන්නේ පංචස්කන්ධයට ප්‍රශ්නයක් වෙනවා. එතකොට යම් කෙනෙක් කියනවා නම් මේ පංචස්කන්ධය නැති වුනහම තමයි හොඳ කියලා ඒ තැනත්තාට තමන් නැසෙනවා වෙනසෙනවා වගේ තමයි දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට ඒ අවධියේදී සමහරු ඒ බුදුහාමුදුරන්ගේ දහම අහලා එතකොට මේ සියල්ල නැති වෙනවලු. නිවන් දැක්කන් පස්සේ මේ පංචස්කන්ධයත් නැතිලු. එතකොට නස්සති විනස්සති. එතකොට නැසෙනවා වෙනසෙනවා කියලා එයා තැතිගත්තු අවස්ථා පිළිබඳව ධර්මයේ සඳහන්. එතකොට ඇයි ඒ තැතිගන්නේ? සත්වයා මේ පංචස්කන්ධයට ඇලුම් කරනවා. මේක මේක රැකගන්න එක තමයි ලොකුම යහපත වගේ දකිනවා. මේක සතප්පෝන එක, මේක නඩත්තු කරන එක, මේක ආරක්ෂා කරගන්න එක, මේක නලවලා තියාගන්න එක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම සුවය හැටියට. ඒ නිසා දිව්‍ය ලෝකෙට අරන් ගිහින් හරි බ්‍රහ්ම ලෝකෙට අරන් ගිහින් හරි මේ පංචස්කන්ධය හොඳට සුව පහසුවෙන් ප්‍රණීතව රැකගන්නට. ඒ සඳහා අවශ්‍ය දේවල් කරන්න ඕනේ. ඒ සඳහා කුසල් කරන්න ඕනේ. එහෙම තමයි අවිද්‍යාවෙන් යුක්ත මෝහයෙන් යුක්ත සත්වයාට දැනෙන්නේ. එතකොට දැන් පංචස්කන්ධයම තමයි දුක්ඛය. ඒකම තමයි සත්වයාට සැපගෙන දෙන කාරණේ හැටියට දැනෙන්නේ යම් ආකාරයකින් ඒ තනත්තට මේ පංචස්කන්ධය නැති වෙනවයි කියලා කිව්වොත් ඒක තමයි ලොකුම අනර්ථය හැටියට හැඟෙන්නේ. ඇයි අර මෝහයෙන් අවිද්‍යාවෙන් යථාර්ථය වහලා තියෙන නිසා. එතකොට දුක්ඛස්කන්ධයම සුඛස්කන්ධයක් හැටියට ඒතනත්තන් නඩත්තු කරනවා රැක ගන්න. ඊළඟට ඒ දුක උපදවන හේතුව තණ්හාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා වුණාට මෝහයෙන් යුක්ත වූ සත්වයාට මේක දැනෙන්නේ නැ තණ්හාව තමයි අපිට දේවල් ගෙනත් දෙන්නේ. එතකොට කැමැත්ත ඇති කරගන්න ඕන බලාපොරොත්තු ඇති කරගන්න ඕන. ඒ නිසානේ දැන් ඔය ධනාත්මක සිතුවිලි ඇති කරගෙන මේ මේ විදිහට බලාපොරොත්තු ඇති කරගන්න මට මේ දේ ඕන මේ දේ ලැබෙනවා ලැබෙනවා කියලා ඒ විදිහට දැන් ඔය මොකද්ද ආකර්ෂණ නීතියයි කියලා හැම කියන්නේ. ඒතර මේක මට ලැබෙනවා ලැබෙනවා එහෙම හිතනකොට ඉතින් ඒක ලැබීමේ සම්භාවිතාවයක් තියෙනවා කියලා පැහැදිලි කරනවා. එතකොට අර ලෝභ සිත තමයි මේ වර්ධනය කරන්නේ. බලාපොරොත්තුව තමයි වර්ධනය කරන්නේ. අපේක්ෂාව තමයි වර්ධනය කරන්නේ. ඒතර සත්වයාට දැනෙන්නේ දැන් මේ ආකර්ෂණ නීතිය හැටියටත් ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ තෘෂ්ණාවෙන් යමක් තමන් අපේක්ෂා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් ඒතර තමන් වෙත ඒක මේ විශ්වයෙන් ලැබෙන්නට තමන්ගේ අපේක්ෂාව හේතුවක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේක්ෂාව බලාපොරොත්තු ආදී වශයෙන් ඇති වෙන්නේ මේ තණ්හාවයි, ලෝභයමයි. එතකොට එය දුක පිණිස පවතිනවා කියලා ආර්ය ධර්මයේ ඉගැන්වුවාට අවිද්‍යාවෙන් යුක්ත සත්වයාට දැනෙන්නෙම නෑ ඒ ඒ ලෝභය විසින් තමයි මට මේවා ගෙනත් දීලා තියෙන්නේ මට මේ සියලු සැප සම්පත් උරුම කරලා දීලා තියෙන්නේ ඒ තමන්ගේ බලාපොරොත්තුව විසින් අපේක්ෂාව විසින් ඒ නිසා ලෝභය යනු තණ්හාව යනු අප අපිව දේවල් වලින් සමෘද්ධිමත් කරන ධර්මයක්. ඇයි දැන් මේ මුලම වරද්දගන්න තියෙන පංචස්කන්ධය දුකයි කියන එක මේ සත්වයාට දැනෙන්නේ ඒක තමයි සැපය. එතකොට ඒ පංචස්කන්ධය නැමත සැපය නඩත්තු කරගන්නට, වර්ධනය කරගන්නට, පවත්වා ගන්නට යමක් සහාය වෙනවන ඒ හැම දෙයක්ම ලං ගැනීම තමයි ලොකුම යහපත කියලා පේන්නේ. ඒක දුරු කිරීම නෙමෙයි. එතකොට තණ්හාව තමයි දුක් උපදවන හේතුව කියලා කිව්වහම ලෝක සත්‍යයට බොහොම අල්පයයි දැනෙන්නේ. අර දුක කිව්වහම දැනෙන්නේ ඇඟේ අමාරුවයි හිතේ අමාරුවයි කියන ටික විතරනේ ලෝකයට දැනෙන්නේ. අන්න ඒ වගේ තණ්හාව නිසා දුක උපදිනවා කිව්වහම ලෝකයට දැනෙන්නේ මොකද්ද? ප්‍රිය විප්‍රයෝග දුක්ඛය, බලාපොරොත්තු කඩවීමේ දුක. අන්න ඒ වගේ අර බලාපොරොත්තු වෙච්ච දේ නැති වුනහම ඇති වෙන ප්‍රශ්නේ තමයි මේ තණ්හාව දුකට හේතු වෙනවයි කියලා කිව්වහම සාමාන්‍ය ලෝකයට දැනෙන්නේ. එහෙම නැතුව මේ කුසලයනොත් උපද්දවන්නේ ඒ දුක්ඛයමයි. එතකොට අපි මේ මිනිස්සෙක් වෙලා ඉපදුනෙත් මනුලෝ උපදින්නට තියෙන කැමැත්ත නිසායි පංචස්කන්ධයට කැමැත්ත නිසා දෙව්ලෝ උපදින්නෙත් ඒ උපදින්න තියෙන කැමැත්ත නිසායි බබලෝ උපදින්නෙත් උපදින්න තියෙන කැමැත්ත නිසායි කැමැත්ත කියන්නේ තණ්හාව. ඒතර ඒයින් තමයි අර ස්කන්ධ ටික ගොඩනගන්නේ. ඒයින් තමයි මේ අර්බුද ටික ඔක්කොම ගොඩන ඒ ඒ සියුම් තන පැහැදිලිව පේන්නේ ඒක හඳුනා ගන්නට අර සියුම් විදිහට අපේ ප්‍රඥාව අවදි කරන්නට. එහෙම නැත්නම් අපිට තණ්හාව දුක පිණිස හේතු වෙනවා කිව්වම ලෝකෙ බහුලව කතා කරන්නේ මොකක් ගැනද? ඒ තණ්හාවෙන් අපේක්ෂා කරන දේ නැති වුනහම ඊට පස්සේ එකතු කරගත්තු දේවල් විනාශ වෙනකොට එය බලාපොරොත්තු කඩ වෙනකොට යම් පිච්ඡන් නලබති පියේහි විප්පයෝගෝ මේව තමයි තණ්හාවෙන් දුක ඇති වෙනවා කියලා සාමාන්‍ය ලෝකයා හඳුනගන්නේ ඒකත් තණ්හාවෙන් ඇති වෙන දුක තමයි. ඒ අර කාය පීඩා චිත්ත පීඩා කියන දේ. හැබැයි සැබෑවටම ගැඹුරට ගියන් පස්සේ පරමාර්ථ ධර්ම වශයෙන් තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා කියන්නේ සත්‍යය මේ යනකොට තවමත් ජීවත් වීමේ කැමැත්ත තියෙන නිසායි කැමැත්ත විසින් යලි පංචස්කන්ධය නිර්මාණය කරනවා. පංචස්කන්ධයක් හෝ ස්කන්ධ හතරක් හෝ එක ස්කන්ධයක්. පංචස්කන්ධයම ලැබෙන්නේ කාම ලෝකවල සහ රූප ලෝකේ එතකොට අරූප ලෝකෙහි ලැබෙන්නේ ස්කන්ධ හතරයි. අසඤ්ඤතලයේ ලැබෙන්නේ එක් ස්කන්ධයයි. ඒ නිසා පංචවෝකාර භව, චතුෝකාර භව, ඒකවෝකාර භව කියලා හඳුන්වන්නේ ස්කන්ධ පහම තියෙන තැන පංචවෝකාර භව. ඒ කියන්නේ සතර පායයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක හයයි, බ්‍රහ්ම රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් 15කුයි. එතකොට ඒවා පංචවෝකාර පංචස්කන්ධයම ක්‍රියාත්මක. අරූපාවචර බ්‍රහ්ම ලෝක චතුෝකාර භව. ඒවා තියෙන්නේ රූපස්කන්ධේ නෑ වේදනා සංඥා සංඛාර විඥාන පමණ. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් එකක් වූ අසඤ්ඤ තලය එතන ඒකවෝකාර බව. ඇයි එතන රූපස්කන්ධය විතරයි. වේදනා සංඥා සංඛාර විඥාන ඒ හතරම නෑ. එතකොට මේ පංචවෝකාර භවයක් හැටියට හෝ චතුෝකාර භවයක් හැටියට හෝ ඒකවෝකාර භවයක් හැටියට හෝ මේ පංචස්කන්ධයම හරි එයින් කොටසක් හරි යලි ගොඩ නැගෙන්නේ ඒ ජීවත් වීමේ අපේක්ෂාව අන්න භව තණ්හා. එතකොට භව තණ්හා විසින් යලිත් මේක නිර්මාණය කරනවා. ඉතින් ඒව වැටහෙන්නට අපිට දැනෙන්නට ඕන පංචස්කන්ධයයි දුක්ඛය කියන එක වැටහුණොත් තමයි අපිට මේ ප්‍රශ්නේ තේරෙන්නේ. එහෙම නැතිනම් පංචස්කන්ධය රැකගන්නයි මේ ටික කරන්න ඕන කියලා හිතනකොට කවමදාකවත් තණ්හාව දුකට හේතු වෙනවයි කියන එකේ ගැඹුරු අර්ථය වැටහෙන්නේ නැහැ. එතකොට අර මතු පිට සරල අර්ථයක් විතරයි අපිට දැනෙන්නේ. එතකොට මේ විදිහට මේ මේ පරමාර්ථ ධර්මයන්හි මූලික ගති ලක්ෂණ වැටහෙන්න වැටහෙන්න තමයි අපිට මේවා පුළුල් ස්වરૂපය අපිට දැනෙන්නට ගන්න. ඊළඟට ඒ දුක්ඛ ස්කන්ධය ඊට පස්සේ දුකට හේතු වෙන තණ්හා ඒ තණ්හාව සැපයක් හැටියට දන්න ඒ අවිද්‍යාව මූලික වෙලා නිසා අවිද්‍යාවෙන් අර ඇත්ත වහලා තියෙන නිසා ඊළඟට ඒ දුකින් මිදීම දැන් දුකින් මිදීම මොකද්ද සියලුම තණ්හාව අහෝසි වීම පරිණිරවාණයෙන් පංචස්කන්ධයම නැවත නොහට ගන්න ආකාරයෙන් අහෝසි වීම. දැන් තණ්හාව දුරු වීම නම් සහනයක් කියන බව යම් ප්‍රමාණයකට වැටහෙනවා. මොකද ඒ තණ්හාව නිසා අර ප්‍රිය විප්‍රයෝග බලාපොරොත්තු කඩවීම ආදී ඒ ප්‍රශ්න ටික Tamanට යම් ප්‍රමාණයකට දැනিলা තියෙන නිසා. නමුත් දැන් පරිණිරවාණය නැවත කවදාකවත් මේ පංචස්කන්ධය ඇති වෙන්නේ නැතුව අවසන් වතාවට මේක අහෝසි වෙනවා අනුත්පාද නිරෝධය. ආයේ කොහෙවත් නැහැ. දැන් දැන් මේවේ ස්වභාවය මනසට දැනෙන්න ටිකක් හිතලා බලන්නට ඕන. දැන් මම කියන කෙනා එහෙත් නැත්තම් මෙහෙත් නැත්තම් වෙන තැනකත් නැත්තම් කවුරුවත් දන්නේත් නැත්තම් එතකොට කොහෙවත්ම මම නැතිනම් ඒ తත්වය මොකද්ද? අන්න එහෙම ටිකක් හිතලා බලනකොට තමයි නිකන් මොකද්ද 아무තු දෙයක් මනසට දැනෙන්නේ. එතකොට මෝහය සහිත සත්වයාට තෘෂ්ණාව සහිත සත්වයාට ඒ මම කියන කෙනා මේ ලෝකෙ කොතනකවත් නැහැ වගේ දැනුණොත් ඒක නිකන් අමුතුම කම්පනයක් හැටියට මනසට දැනෙන්න ගන්නවා. ඇයි අපට ඕනකම තියෙන්නේ මේ මම කියන කෙනා හැම තිස්සෙම විද්‍යමාන කරගන්න. අනිත් අය ඉදිරියේ අනිත් අය මාව දැනගන්නට ඕනේ. දැනගන්නකොට තමයි මම ජීවත් වෙන බව මට දැනෙන්නේ. එතකොට මම ලංකාවේ අය අතර මම ප්‍රසිද්ධ වෙන්න ඕන. පිටරට අය අතර මම ප්‍රසිද්ධ වෙන්න. මාව දැනගන්න ඕන. මම මං ගැන දන්නේ නැද්ද? දන්නේ නැත්නම් මං අනිත් අයට මාව ගැන දනවන්නට. එතකොට මේ අනිත් අය මගේ ගැන ඇති කරගන්න ආකල්පයත් එක්කලා තමයි මට මගේ ගැන සතුටක්, තෘප්තියක්, ශක්තිමත් බවක් දැනෙන්නට ගන්න. ඇයි අර අවිද්‍යාව සහ තෘෂ්ණාවත් එක්කලා. එතකොට අවසානයේ මේ ලොකු කරගෙන පොම්බ කරගෙන මේ නඩත්තු කරන්නේ මොකද්ද? මේ සියලු දුක්ඛයන් ඇති කරන දුක්ඛ ස්කන්ධයම තමයි. දැන් අර එක අවස්ථාවක රාධාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මාරෝ මාරෝති භන්තේ උච්චති කතමෝනුකෝ භන්තේ මාරෝති. ස්වාමීනි මාර මාර කියලා කියනවා මේ කොපමණකින්ද මාර වෙන්නේ? කාටද මාර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපං කෝරාද මාරෝ වේදනා මාරෝ සංඥා මාරෝ සංඛාරා මාරෝ විඥානං මාරෝ දැන් මාර සංකල්පය කියන එක අපි කවුරුත් අතර තියෙනවා. ඒතකොට අපි මාර කියන්නෙම බොහෝ කොට මේ පිටින් අපට බාධා කරන කෙනා. දැන් මේ අපේ පංචස්කන්ධයට අපේ ඕනෑකම් වලට පිටින් බාධා කරන කෙනෙක් හැටියට තමයි අපි හඳුනාගන්නේ. ඒ මොකද අර දේව පුත්‍ර මාර ගැන තමයි හැමතිස්සෙම අවධානය යොමු වෙන්නේ. දැන් මේ නඩත්තු කරන්නෙම මායෝ ටිකක් කියන එක අපිට වැටහෙන්නේ. ඒක වැටහුනොත් විතරයි මේකෙන් මිදෙන එක තමයි ලොකුම ශාන්තිය. මායයෙන් මිදෙනවා කියලා දේවපුත්‍ර මායයෙන් නෙමෙයි අපිට මිදෙන්න තියෙන්නේ මේ පංචස්කන්ධ නැවති මායයෙන්. මොකද දේවපුත්‍ර මායයට හසුරවන්න පුළුවන් වෙන්නේ අල්ලන්න යමක් තියෙන්නේ පංචස්කන්ධයේ තිබුණොත් විතරයි. මේක නැති වුණොත් ආයි මායයට අල්ලන්න දෙයක් නැහැ. ඒ නිසානේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයටපත් වෙනකොට රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙනකොට මායя පරාජය කළා කියන්නේ. ඒතකොට එතනින් එහාට එයාට කරන්න දෙයක් නැහැ. හටගත්ත නාම රූප ධර්ම ටික නිරුද්ධ වෙනවා. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. එතනින් එහාට මාර දිව්‍ය පුත්‍රයාට කරන්න දෙයක් නැහැ. මොකද මේක නැවත නැවත නඩත්තු වෙන්නේ එයාට අනසක පවත්තන්න බෑ. ඇයි මේ පංචස්කන්ධයම නඩත්තු කරගන්නට ඕන කියන මුලාවෙන් උන්වහන්සේ නිදහස් වෙලා නිසා. එතකොට ඒ තාක් අපට දැනෙන්නේ මේ පංචස්කන්ධයට හානි කරන්න, මගේ කුසලයට බාධා කරන්න, මගේ ගුණයට බාධා කරන්න, මගේ ප්‍රතිපදාවට බාධා කරන්න, මගේ නිර්වාණගාමිනී මාර්ගයට බාධා කරන්න පිටින් එනවා කෙනෙක්. එයා තමයි මාර. එතකොට එහෙම දකින තාක්කල් අපි මේ අපේ දේ රැකගන්න හදනවා පිටින් එන ප්‍රශ්න. හැබැයි මේක ඇතුළෙමයි මාර ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනුනොත් තමයි අපි ඉක්මනට මේකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්නේ. දැන් Tamange ඇතුළේ ඉන්න තාක්කල් පිටින් තමයි සර්පය එන්නේ, පිටින් තමයි වසවිස එන්නේ කියලා හිතන තාක්කල් අපි අගුළු දාගෙන මේක ඇතුළේ ඉන්නේ. හැබැයි දැන් මේ විස කාන්දු වෙන්නේ ගේ ඇතුළෙමයි සර්පය ටික ඉන්නේ ගේ ඇතුළෙමයි කියලා දැනගත්තොත් තමයි ඉක්මනට මේක අරගෙන එළියට පනින්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේ මේ මෝහය විසින් වසා දමනවා ඒ යථාර්ථය. එතකොට දුකෙන් මිදීම යන පංචස්කන්ධයෙන් මිදීමයි කියන කාරණයට එන්න පහසු නැහැ. එතනට එන්න පුළුවන් වෙන්නේ දුක යනු පංචස්කන්ධයමයි කියලා වටහා ගත්තොත් පමණයි. ඉතින් දුක යනු කාය පීඩාවයි චිත්ත පීඩාවයි කියලා ඒ දෙකෙන් අයින් කරලා කය සුවපත් කරලා සතප්පලා සිත සනසවලා මේ පංචස්කන්ධයම සුරක්ෂිත කරගෙන නලවන්න උත්සාහ කරනවා නම් එතකොට ඒතනත්තා දුක හරියට හඳුනා ගන්නෑ. එතකොට ඒ අරුබුදය ඇති කරන්නේ කවුරුන් විසින්ද? මෝහය විසින්. ඒ සිතේම යෙදෙන මෝහය විසින් තමයි මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. ඊළඟට ඒ දුක්ඛ නිරෝධය සඳහා උපකාර වෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක නිකන් මේ මහා පීඩාවක් ඇත. ඒක නිකන් අපිට මේ අහක යන ප්‍රශ්නයක් ඇඟේ දාලව. ඒක නිකන් මේ බලහත්කාරකමක් වගේ. ඉතින් අපි මේ මෙච්චර හොඳට සුවසේ ජීවත් වෙන්න පුළුවන් එක මේ සිල් රැකගෙන භාවනා කරගෙන සමාධිය ඇති කරගෙන මේ මොනවද මේ මේවා හරි අමාරු වැඩ. ඉතින් අපිට මේ අපිට නිදහසේ කාලා බීලා ඉන්නවත් නැහැ. ඒ වගේ තමයි දැනෙන්නේ. ಗುಣධම් වඩනවා, සීල් රකින්නවා, භාවනා කරනවා කිව්වහම මිනිස්සුන්ට දැනෙන්නේ මේ අපේ නිදහස සීමාවේ. එතකොට අපි සීල් රකින්න ගත්තොත් එහෙම අපේ සතුට නැති වෙයි. එතකොට මහාන වුණොත් එහෙම අපිට මොකක්වත්ම නැති වෙනවා. දැන් ಗುಣධම් වඩන්න පටන් ගත්තට පස්සේ බණ අහන්න පටන් ගත්තට පස්සේ ඒ නිසානේ වැරදි කරන අය ඒ දැන් අපි හිතමු මත්පැන් බොන කෙනෙක් ඒ තනත්තා බාහිර කටයුතු වලට කැමති වුණාට මේ මත්පැන් වල ආදීනව ගැන කියවෙන බණක් හෝ දේශනාවක් අහන්න එතරම් ප්‍රිය කරන්නේ මොකද එයාට බයයි දැන් මේක ඇහුවෙන් පස්සේ මගේ මනස වෙනස් වුණොත් එහෙම මට ආයේ මේක කරන්න නැති අපේ මනස අතිශයින් සූක්ෂමයි ඒ විදිහට බොහොම වංචනික විදිහට ඒතරදී අර විභව තණ්හා විභව තණ්හාව කියන්නේ දැන් මේක මට නැති වෙයි ඉතින් නැති වෙයි කියන භීතිය විසින් ඇති කරන කම්පනය. ඒතර මේ ඔක්කොම ඇති කරන්නේ කවුරුන් විසින්ද මූලික පදනම ඇති කරන්නේ මෝහය විසින් ඒ නිසා මේ මෝහය තමයි සකල පාප ධර්මයන්ට සකල ක්ලේශ ධර්මයන්ට පාදක වෙන මූලික වෙන ධර්මයේ වෙන්නේ. ඇයි ඒ? සිතෙහිම හටගෙන සිතට નિවරදිව දේවල් හඳුනා ගන්නට ඉඩ තියන්නේ නැතිව වසා දමනවා, ආවරණය කරනවා. ඒ නිසා ඒ සිතේම හටගන්න රෝගයක් හා සමානයි කියලා මහානායක හඳුරු මෙතනදි පැහැදිලි කරා. ඊළඟට නායකහරු පැහැදිලි කරන එබැවින් මේ මෝහය නිසා සත්වය හොඳ මඟ නොයති නොමග යති ඒතර මෝහය නිසා තමයි හොඳ මාර්ගය යන්නේ නැහැ. නොමග තමයි ගමන් කරන්නේ. නොමග යති. මේ මෝහය නොයෙක් විට පවත්නේ ප්‍රඥාවගේ මොහුනුවරෙහි. එබැවින් සත්‍ය මෝහය වැඩි වැඩි තරමට තුමෝ පඬිතයි සිතති. මේ මේ කතාව හරිම සූක්ෂම හරි විචිත්‍ර කතාවක්. ඒ මොකද දැන් මෝහයෙන් තමයි මේක අඳුරු කරලා ආවරණය කරලා පෙනෙන ගතිය වළක්වන්නේ. හැබැයි මේ මෝහය ඇති වුනහම ඒ සිතට දැනෙන්නේ දැන් Taman තමයි මේක හරියට දැනගත්තේ. මොකද දැන් සිතේ කාර්ය අරමුණු දැනගන්න එකනේ. එතකොට දැන් මෝහය ඇති වුණා කියලා සිතේ කාර්ය නවතින්නේ නැහැනේ. සිත විසින් දේවල් දැනගන්න. හඳුන ගන්න. හැබැයි හඳුන ගන්නකොට මෝහය ඒකේ තිබුණා කියලා පේන්නේ මෝහය ඒකයි අර මම මුලින්ම කිව්වේ මෝහය මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ මෝහය මොකක්ද කියලා තේරෙනවා නම් ඉතින් එතන මෝහය නැහැනේ. එතකොට මෝහය මොකක්ද කියලා තේරෙන්නේ නැතිකොට දැන් මේ සිතේ මෝහය තියනවද කියලාවත් ඒ සිත දන්නේ නැහැ. දන්නේ නැති වෙනකොට සිතේ කාර්යය මොකක්ද අරමුණු හඳුනා ගැනීම. එතකොට සිත විසින් හංගිනවා දැන් මේ අරමුණම දැනගත්ත හරියට. එතකොට ඊට වඩා වෙනස් විදිහකට තව කෙනෙක් කියනකොට එයාට වැරදිලා වගේ තමයි අපිට හිතෙන්නේ. අපිට හිතෙන්නේ මට හරියට වැටුණා. අරයා මේ නිකන් මේක පටලවනවා, වරද්දනවා. ඒක එහෙම නෙමෙයි. මේක මගේ ඇස් දෙකෙන්ම දැක, මගේ කන් දෙකෙන්ම ඇහුවා, මගේ අත්දැකීමෙන් මම මේ කියන්නේ. එන්නතුනේ අත්දැකීම කියන එක හැම විටම නිවැරදි නෑ. අත්දැකීම නිවැරදි වෙන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වුණොත් විතරයි. සති සම්පජඤ්ඤයෙන් යුක්ත නොවන හැම අත්දැකීමක්ම මුලාව. ඒ නිසා සාමාන්‍ය ලෝකයා හඳුනාගන්නේ අත්දැකීමෙන් දේවල් දැනගන්නට ඕන. ඒතර අත්දැකීමෙන් දේවල් දැනගන්නට ඕන තමයි. හැබැයි අත්දැකීම සති සම්පජඤ්ඤයෙන් යුක්ත නොවේ නම් ඒ අත්දැකීම තන්නි කරම මුලාවක්. නිසා මම මේක අත්දැක්ක මම මේ අත්දැකලයි කියන්නේ. මම මේ ප්‍රත්‍යක්ෂ කරගෙනයි කියන්නේ. මම මේ ඇස් දෙකෙන්ම දැකපු එක කන් දෙකෙන්ම ඇහිච්ච එකයි කියන්නේ. ඒ කතා එකක්වත් මේ නිර්වාණ ගාමිනී මාර්ගයට වළංගු නැහැ. ඇයි වළංගු නැත්තේ? ඒවා කරලා තියෙන්නේ තර මෝහයෙන් යුක්තව තමයි. අත්දකලා තියෙන්නේ අත්දැකීම් ලබලා තියෙන්නේ මෝහයත් එක්ක. දැන් උදාහරණයක් හැටියට අපි නිතරම සිහිපත් කරනවා. දැන් අපි හිතමු රාත්‍රියක අඳුරු තැනක අපි නිකන් සැකෙන් බයෙන් අඩිය තිනකොට ටයර් කෑල්ලක් ටියුබ් කෑල්ලක් පෑගුණොත් ඒක පාට අපි එහෙම නැත්නම් ලණුවක් පෑගුණොත් අපි සර්පෙක් කියලා තැති ගන්නට පුළුවන්. එතකොට දැන් ඒ තැතිගත්තේ මොකක් නිසාද සර්පෙක් කියන සංඥාවත් එක්කලා. එතකොට දැන් තව කෙනෙක් ඇහුවොත් එහෙම සර්පෙක් හිටියා කියලා තමයි කියන්නේ. ඒත් කොහොමද මගේ කකුලට පෑගුණා. ඉතින් කොහොමද නැහැ කියන්නේ. එතකොට අපි ඇස් දෙකෙන් දකින දේවල් අපි නිතරම ධර්මදේශනවලදී ඒකයි පැහැදිලි කරන්නේ ඇහෙන් දකින දේ මගේ ඇස් දෙකෙන්මයි දැක්කේ කියලා අපි කිව්වට ඒ දකින දේ කොච්චර වෙනස් වෙන්න සාධකද ඇහැයි රූපයයි අතර තියෙන දුර ප්‍රමාණය වැඩි වෙනකොට දර්ශනය වෙනස් වෙනවා ආලෝකය අඩු වැඩි වෙනකොට දර්ශනය වෙනස් වෙනවා. ඒ ඇසත් රූපයත් අතර තියෙන වායු ගෝලයේ දූවිලි අංශ ප්‍රමාණය අඩු වැඩි වෙනකොට දැක්ම වෙනස් වෙනවා. ජල වාෂ්ප ප්‍රමාණය අඩු වැඩි වෙනකොට දැක්ම වෙනස් වෙනවා. ඒ වෙලාවේ අපේ ඇහි ක්‍රියාත්මක වෙන කබ කඳුළු වල ස්වභාවය අඩු වැඩි වෙනකොට දැක්ම වෙනස් වෙනවා. අපේ අක්ෂි කාචයේ ස්වභාවය අඩු වැඩි වෙනස් වෙනකොට දැක්ම වෙනස් වෙනවා. ඒ වෙලාවේ අපේ ඇසේ රුධිර පීඩනය ප්‍රෙෂර් එක අඩු වැඩි වෙන ප්‍රමාණයත් එක්කලා දැක්ම වෙනස් වෙනවා. ස්නායු වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙනකොට දැක්ම වෙනස් වෙනවා. ඒ ස්නායු වල කම්පනය මොළය විසින් හඳුනාගන්නේ මොළයේ අදාළ කොටස නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් දැක්ම වෙනස් වෙනවා. දැන් මේ ඔක්කොම භෞතික සාධක. ඔය විදිහට ගන්න ස්නායු කම්පනය මොළයට දැනුණට පස්සේ එය ඊට පස්සේ විග්‍රහ කරගන්නේ සිත විසින්. එතකොට සිත විසින් විග්‍රහ කරනකොට සිත චක්කු විඥාණයෙන් මේක අරගෙන ඊට පස්සේ සම්පටිච්චන සම්තිරණ වොත්තපන සම්පටිච්චනෙන් පිළිඅරගෙන සම්තිරණයෙන් විමසනවා සම්තිරණයෙන් විමසනකොට විමසන්නේ කොහොමද කලින් ගත්තු සංඥා සටහන් එක්කලා එනිසා කලින් අරගෙන තියෙන්නේ වැරදි විදිහට නම් වැරදි සංඥා සටහන් නම් ඇති වෙලා තියෙන්නේ Tamanට වෙනස් වෙනස් ආකාරයේ අත්දැකීම් නම් තියෙන හාත්පසින් වෙනස් විදිහේ නිගමනයක් තමයි මේකට දෙන්නේ. ඒතකොට ඒක තමයි අන්තිමට අත්දැකීම. මගේ ඇස් දෙකෙන් දැක්කා. අර මම නිතරම කියන්නේ අර ගල්ලෙනේ ඉන්නකොට එක්තරා ආලෝකයක් දැකලා අපි බියපත් වෙච්ච හැටි. එතකොට ඒක මගේ අත්දැකීම. ඒ කාටවත් නෑ කියන්න බෑ. මට අදටත් ඒ දැකපු දර්ශනය සිහි කරන්න පුළුවන්. නමුත් එහෙම එකක් එතන තිබුණේ නෑ. එහෙම එකක් එතන තිබුණේ නෑ කියලා පසුව මම හඳුනාගත්තු නිසා මගේ මනස සැහැල්ලු කරගන්න පුළුවන් වුණා. හැබැයි ඇත්ත පෙනුනේ නැත්තම් එවලේ. අදටත් මේ භීතිය මගේ මනසින් දුරු කරන්නට පහසු ඇයි ඒක මගේ අත්දැකීම. ඒක මේ කවුරුවක් කියපු එකක් නෙමෙයි. ඒක මගේ ඇසින් මගේ සිතින් විතරක් නෙමෙයි මගේ කයනොත් මම වින්දා ඒක. ඒ භීතිය, ඒ කම්පනය. ඉතින් එතකොට කොහොමද කවුරුවක් නැහැ කියන්නේ? ඒක මගේ අත්දැකීම. එතකොට ඒ අත්දැකීම નિවරදි නෑ. ඇයි ඒ සති සම්පජඤ්ඤයෙන් නොවන නිසා මුලාවෙන් සිටි නිසා. ඉතින් මේ විදිහට සම්පූර්ණයෙන්ම සියල්ලක්ම වහලා දානවා. හැබැයි වහලා දැම්මා වුණාට ඒ පුද්ගලයා විසින් ඒ සිත විසින් සෝදානම් නෑ. මට මේ වැරදියටයි පෙනුනේ. මම මේ වැරදි විදිහටයි දැක්කේ. මං අත්විඳි වැරදි විදිහට ඒක පිළිගන්න කොහොමවත් ලෑස්ති නෑ. ඒකම තමයි මොහේ ස්වභාවය. ඒ නිසා තමයි මනායකරු දක්වන්නේ. මෝහය වැඩි වෙඩ වැඩි වෙන තරමට තමයි පඬිතෙක් වගේ හිතෙන්නේ. දැන් අද සමාජයේ සමහර වෙලාවට ගිහි පැවිදි දෙපිරිසම අතර ඉන්නේ මහා ප්‍රඥයෝ වගේ තමන් රහත් වෙලා බුදු වෙලා වගේ නොදන්න දෙයක් නැහැ. හැම දේ ගැනම කතා කරනවා හැම දේ ගැනම තර්ක විතර්ක කරනවා. එතකොට යමක් දැනගන්නට උත්සාහ කිරීම වරදක් නෙමෙයි. හැබැයි මම තමයි දන්නේ. අනිත් අයට මේක තේරෙන්නේ. අනිත් අය මෝඩයෝ. අනිත් අය නිකන් ගෝත්‍රික අපි තමයි මේ හොඳට මේ ඥාණය අවදි කරගෙන දැන් මේක අවබෝධ වෙලා ඉන්නේ. ඉතින් ඒ ප්‍රකාශන තුලම තියෙන්නේ මොකද්ද? අර මෝහයෙන් තමයි Tamanට තමයි ඔක්කොම දැනෙන්නේ. මම තමයි පඬිත කියලා හැඟෙන්නෙම අර මෝහයෙන් ඇති කරන අර්බුදය. එතකොට ඒක ඒතනත්තට වැටහෙන්නේ නැහැ. ඒතනත්තට වැටහෙන්නේ ඒක තමයි පඬිතකම. ඒක තමයි ඥානය කියලා. ඉතින් ඒ නිසා නායකහම මෙතනදී වැදගත්ම කාරණයක් පැහැදිලි කරනවා. අකුසල ක්‍රියාවන්හි උපාය චින්තක වශයෙන් පවත්නා කල්හි එය විශේෂයෙන්ම ප්‍රඥා රූපය ගන්නේ. එතකොට අකුසල ක්‍රියාවන්හි දැන් අර මේ සමහර අවස්ථාවලදී දැන් අපි හිතමු මිනි මරන්න, හොරකම් කරන්න, සැලසුම් කරන. කිසි කෙනෙකුට අහු වෙන්නේ නැතුව සූක්ෂම විදිහට ඒවා කරන්න සමහරු දක්ෂයි. එතකොට ලෝකයා දකින්නේ ඒ මනුස්සයා ඉතින් හරියම දක්ෂ, හරියම ඥානවන්ත ඒ ඥානය යොදවලා තමයි දැන් මේක සැලසුම් කළේ හරියට. එතකොට අපරාධ සම්බන්ධව අකුසලය සම්බන්ධව ඥානය වගේ ක්‍රියාත්මක වෙන්නේ තනි ක්‍රම මෝහය සමග යෙදෙන අකුසල චෛසික මොනවද යෙදෙන්නේ නායක හඳුරු මෙහෙදි පැහැදිලි කරනවා මිත්‍යා ඥානයයි කියනුයේ ඒ මෝහයටය මෝහය ලෝභය දෘෂ්ටිය විතර්කය ਵਿਚාරය චිත්තය යන මේ ධර්මය සදෙන අකුසල පක්ෂයේහි ඥානයෙන් පවත්නාහ අකුසල පක්ෂයේහි ප්‍රඥාව වගේ පෙනී හිටින්නේ මිනී මරන්න හොරකම් කරන්න කාමමිත්‍යාචාරයේ දෙන්න බොරු කියලා අනිත් අය රවටන්න වංචා කරන්න හැබැයි එහෙම කළා කියලා කාටවත් අල්ලගන්න පහසු නැහැ නීතියට හසු කරගන්න පහසුත් නැහැ අනිත් අයට ඒක වරදක් කියලා පෙන්නේ ඒ තරම්ම සූක්ෂමයි එතකොට මේ සූක්ෂමභාවය එන්නේ කුමක් විස කුමක් තුලින්ද එතනදී යෙදෙනවා චෛතසික ධර්ම හයක් මෝහය, ලෝභය, දෘෂ්ටිය, විතරකය, ਵਿਚාරය සහ චිත්තය. සිත තමයි පදනම වෙන්නේ. සිත සිතේ නෙමෙයි චෛතසික ඔක්කොම හටගන්නේ. ඒ නිසා සිත ප්‍රධානයි. ඊට පස්සේ විතක්ක ਵਿਚාරයෙන් තමයි ඒ තමන් මෙතෙක් දන්නා ප්‍රමාණයට තමන් ඉන්නා ප්‍රමාණයෙන් එහාට එහාට සිතුවිලි මෙහෙවන්නේ. විතර්ක ਵਿਚාර දෙකෙන් තමයි කල්පනා කරන්නේ සැලසු චින්තන චින්තනය කරන්නේ දේවල් පිළිබඳව ඈතට ඈතට ගැඹුරට ගැඹුරට විවිධ පැතිවලින් සිතන්නේ විතක්ක ਵਿਚාර නිසා. හැබැයි ඒකට එදෙනවා මෝහයයි ලෝභයයි දෘෂ්ටියයි. මෝහය දුනහම ඇත්ත පෙනෙන්නේ ලෝභය දුනෙන් පස්සේ අත්පත් කරගැනීමේ විඳීමේ අදහසක් එනවා දෘෂ්ටි ඇති වුණාන් පස්සේ සක්කාය දිට්ඨිය ඇතුළු අවශේෂ වැරදි දෘෂ්ටි බොහොමයක් ඇති වෙනවා. එතකොට මේ දෘෂ්ටි, මෝහ, ලෝභ, විතක්ක, ਵਿਚාර, චිත්ත කියන මේ කරුණු හය දුනන් පස්සේ ඕනෑම අපරාධයක් දක්ෂ විදිහට කරන්න පුළුවන්. එතකොට ඒ දක්ෂතාවය ප්‍රකට වෙන්නේම අනිත් අය දකින්නේ, ඔහුට පෙනෙන්නේ ගැඹුරු ප්‍රඥාවක් හැටියට, ගැඹුරු බුද්ධියක් හැටියට. එතකොට ඥාණය වගේ ප්‍රකට වෙන අකුසල පක්ෂයේ ක්‍රියාත්මක වෙන ධර්ම. ඒතකොට මේවට කියන්නේ වංචක ධර්ම. ඇයිද ඒවට වංචක ධර්ම කියලා කියන්නේ? ඒවා යථා ස්වභාවය පෙනෙන්නේ යථා ස්වභාවය නොපෙනෙන්නට කරුණු දෙකක් හේතු එකක් තමයි ඒ ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්නට තරම් අපි විචක්ෂණ නැහැ. ඒකට අපේ මනස පුරුදු කරලා නැහැ. අපි නිතරම සිහිපත් කරනවානේ මේ මේ පරමාර්ථ ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ. එක වගේ පෙනෙන ලක්ෂණ තියෙනවා. හැබැයි අනන්‍ය ලක්ෂණ. සද්ධාවයි රාගයයි ගත්තාම එක වගේ ලක්ෂණ තියෙනවා. සද්ධාව ඇති වුණු පුද්ගලයා අදාළ සද්ධාවට බඳුන් වූ පුද්ගලයා පිළිබඳව ප්‍රසාදනීයයි. දකින්න කැමති, අහන්න කැමති, තමන් සතු දේ පරිත්‍යාග කරන්න කැමති. රාගයේත් ඒ ගති ලක්ෂණම තියෙනවා. තමන් ඇලුම් කරන පුද්ගලයා දකින්න කැමති, හඬ අහන්න කැමති, කතා කර කර ඉන්න කැමති. එතකොට මේ කොන්දේසි විරහිතව තමන් සන්තකදී පරිත්‍යාග කරන්න ලෑස්ති. එතකොට මේ එක වගේම පෙනෙනවා. හැබැයි අනන්‍ය ලක්ෂණ තියෙනවා. සද්ධාව, කුසලය, රාගය, අකුසලය අනිවාර්යෙන් දෙකට ආවේනිකෝ අනන්‍ය ලක්ෂණ තියෙනවා. ඒ අනන්‍ය ලක්ෂණ හඳුනගන්න බැරි වෙනකොට අර සමානයි වගේ පෙනෙන ලක්ෂණ වලින් සම්පූර්ණයෙන් අපි රැවටෙනවා. ඒ නිසා වංචක ධර්ම වලට රැවටෙන්න එක් හේතුවක් තමයි අපි ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ පිළිබඳ විචක්ෂණ නොවීම. අනිත් ප්‍රබලම කාරණේ තමයි මේ අකුසල පක්ෂයේ ක්‍රියාත්මක වෙන්නේ මෝහය පාදක කොටගෙනයි. ඒ නිසා මෝහයේ ගතිය තමයි අඳුරු කරන වසන ඇත්ත වසන් කරන ගතිය. එතකොට දැන් අකුසල අකුසලයේනේ කුසලයේ හැටියට වරද්ද ගන්න. ක්ලේශයේනේ සද්ධර්මයේ හැටියට බෝධිපාක්ෂික ධර්මයේ හැටියට වරද්ද ගන්න. එතකොට හැමතිස්සෙම අසත් ධර්මය තමයි දැන් මේ සත් ධර්මයේ හැටියට වංචනිකව පෙනී හිටින. ඒ පෙනී හිටින ගතිය එහිම තියනවා. ඇයිද? ඒ හැම එකක්ම මෝහ සංප්‍රයුක්ත නිසා. මෝහයෙන් තොර කිසිදු අකුසලයක් නැහැ. සියලු අකුසල් සිත්වල මෝහය ක්‍රියාත්මකයි. එතකොට එක කාරණයක් තමයි අපි ප්‍රඥාවෙන් විචක්ෂණ නොවීම අනෙක් කාරණේ තමයි අකුසලය ස්වභාවයෙන්ම මෝහ මූලික වීම. ওই කර්ම දෙකම එකතු වෙනකොට ඕනෑ තරම් ධර්ම පටලවෙන්නට පුළුවන්. ඒවට අපි රැවටෙන්නට පුළුවන් වංචක ධර්ම හැටියට. ඊළඟට නායක හඳුරු පැහැදිලි කරනවා ප්‍රകൃතියෙන් නුවණ ඇත්තා වූ උගත් ජනයා කෙරෙහි උපදනා වූ ඒ ධර්මය ඔවුන් නොයෙක් උපාය යොදා පව් කිරීමෙහි සමතුන් කෙරෙති. එතකොට සමහරු ඉන්නවා ඥානවන්තයි. දැනුගත්කම් තියෙනවා. හැබැයි මේ කියන මෝහය, ලෝභය, ditthිය, විතක්ක, ਵਿਚාර සහ චිත්තය කියන මේ කරුණු හය එකතු වුණාන් පස්සේ අර ඥානවන්ත පුද්ගලයාම අඥාන විදිහට අකුසලයේ යොදවනවා. හැබැයි ඒක අඥානකමක් කියලා පේන්නේ ඔහුගේ ඥානවන්ත භවෙහිම සුවිශේෂ විසරදත්වයක් හැටියට තමයි ප්‍රකට වෙන්නේ. එතකොට ඔහුගේ උගත්කමේම ලක්ෂණයක් හැටියට. දැන් අපි හිතමු කොරෝනා වෛරසය 2019 සමාජගත වෙනකොට ඒ රටවල් වල අයම කියනවා මේක 2015 ඉඳලා තමයි සැලසුම් කරන්නේ පරේෂණ කරන්නේ අත්හදා බැලීම් කරන්නේ ඒවට එන්නත් හොයන්නේ එතකොට මුඛාවරණ සකස් කරන්න. මේක හැමතැනම පතුරවන හැටි සැලසුම් කරන්න. අනිත් අය විසින් ඖෂධ මිලදී ගන්න තත්ත්වයට පොළඹවන්න. ඒකට බලපෑම් කරන්න. එතකොට ඒවා සියල්ලක් සැලසුම් කරනවා වසර 4කට 5කට කලින්. එතකොට එච්චර සැලසුම් කරලා මේක හරියට ස්වභාවික වසංගතයක් වගේ එළියට දාන්න මොන තරම් සූක්ෂම වෙන්න ඕන. එතකොට ඒ සූක්ෂම බව ඇති උනේ දැනුගත්කමක් නැති අය තුල නෙමෙයි. ප්‍රඥාවක් නැති අය තුලම නෙමෙයි. එයාට ප්‍රඥාවත් යම් ප්‍රමාණයෙන් තියෙනවා, දැනුගත්කමක් තියෙනවා. හැබැයි මේ අකුසල විශේෂෙහි මෝහ, ලෝභ, දිට්ඨි, විතක්ක, ਵਿਚාර, චිත්ත කියන මේ ධර්ම හය එකට එකතු වුනහම ඔහුගේ උගත්කම යොදාගෙන මේ தත්වයන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක ඥාණය නොවේ කියලා ඔහුට දැනෙන්නෙත් නැහැ, අනිත් අයට දැනෙන්නෙත් නැහැ. ඒ තරම් සූක්ෂම වෙදී. පව් කිරීමෙහි දක්ෂයන් බවට පමුණුවති. ආදීනව බොහෝ බැවින් අකුසලයේ නොකල යුත්තකි. මේ සත්වයනට අනේකාදීනවෙන් යුක්ත වූ ඒ අකුසලය පැකිලීමක් පසුබැසීමක් නැතිව මිහිරි දෙයක් වශයෙන් එඩිතරව කළ හැකි වන්නේ එහි ආදීනවය අකුසල චිත්තයට නොගත හැකි පරිද්දෙන් වසන මෝහය නිසාය. මෝහයෙන් තොරව අකුසල චිත්තයක් නූපදී මෝහය හැම අකුසල චිත්තයකම ලැබෙන්නේ. එතකොට අකුසලයේ තියෙන නපුර Tamanට අනර්ථ කරන හැටි ලෝකෙට අනර්ථ වෙන හැටි ඒ වගේම ඒක විපාක දෙනකොට Tamanටත් අනුන්ටත් අනර්ථ වෙන හැටි මේ මොකක්වත් පැහැදිලිව පේන්නේ නැතුව එඩිතරව බය නැතුව පව්කම් කරන්න මිනිස්සු පෙළඹෙනවා සැලසුම් කරන්න පෙළඹෙනවා අපරාධ කරන්න පෙළඹෙනවා ඇයි ඒ අකුසල් සිතේ දෙන මෝහය විසින් එහි යථාර්ථය වසා දක්වස. එතකොට මෙන්න මේ විදිහට සියලුම අකුසල් සිත්වල අනිවාර්යෙන් යෙදෙන මෝහය අරමුණෙහි යථා ස්වභාවය සම්පූර්ණයෙන් වසනවා කාරණය නිවැරදිව යථාභූතව වටහා ගන්නට තියෙන ඉඩ අහුරලා දානවා ඒ නිසා මේ අඳුරක් වගේ සිතේම හටගෙන සිතින් කරන කාර්යයට බාධා කරන නිසා මේක සිතේ හටගන්න රෝගයක් වෙණි කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ ගති ලක්ෂණ අපි තේරුම් අරගෙන පරිස්සමින් අපේ මනස තුළ මේ ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා විවිධ අවස්ථාවල විවිධ අත්දැකීම් තුළ අපි විග්‍රහ කර කර විග්‍රහ කර කර බලනකොට තමයි අපිට විචක්ෂණ බව ඥානය අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසායි අපි මේ අකුසල චෛතසික පිළිබඳ හොඳ පරිස්සමින් අධ්‍යයනය කරලා ඒ පිළිබඳව යම් විචක්ෂණ බවක් එහෙම නැත්නම් අපාය කෞශල්‍ය කියන විදිහට අපේ නිර්වාණගාමිනී මාර්ගයට බාධා කරන ඒන් ගිලිහෙන ඒ මඟ වරද්දන මේ ධර්ම පිළිබඳව අපේ විචක්ෂණ බවක් ඇති කරගත යුතුයි. හොඳයි එහෙමනම් අද දවසට ටික ප්‍රමාණවත් වෙන අපිට ලබන සතියේ එතකොට කතා කරන්න තියෙන අහිරකය පිළිබඳව දෙවනි අකුසල චෛතසිකය. හොඳයි එහෙමනම් අද දවසට අපි ධර්ම දේශනාව නිමා කරලා අපි සුපුරුදු පරිදි සාකච්ඡාව ආරම්භ කරමු.